පින්තුනේ මේ ලෝකය තුල වරද නිවැරද තීරණය කරන්නට අපට පැහැදිලි මිනුම් දඬු තුනක් තියෙනවා. පළමුවෙනි මිනුම් දණ්ඩ තමයි ලෝකේ කාටත් පොදු විශ්වයේ හැම දිනාටම පොදු පොදු විශ්ව ධර්මතාවය. දෙවැනි එක තමයි Taman ජීවත් වෙන ජන කොට්ටාසය තුල ඇති කරගන්නා සමාජ සම්මුතිය සංස්කෘතිය නීතිය ආගම ආදී වශයෙන් අපි ඒ ඒ ජන කොට්ටාසයන්ට ආවේනික විදිහට පවත්වාගෙන යන ජන සම්මුතිය තුන්වෙනි කාරණේ තමයි තම තමන් අදිෂ්ඨාන කරගෙන පවත්වාගෙන යන ප්‍රතිපදාව.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 චේතනාව ඇති වෙලා වදක චිත්තේ ඇති වෙලා ප්‍රාණියාගේ ජීවිතය අහෝසි කළා නම් එහි කර්ම විපාකය ඒ තැනත්තාට විඳින්නට සිද්ධ වෙනවා. බෞද්ධයෝ හැටියට මේක එක්තරා ප්‍රමාණයකින් වටහාගෙන පිළිගන්නෝ අන්‍ය ආගම්වල අය මේක පිළි නොගන්නවා වෙන්නට පුළුවන්. සතා මවලා තියෙන්නේ දෙවියන් වහන්සේ අපේ පරිහරණය සඳහාය ඒ සත්වයින්ට ජීවය දීලා තියෙන්නේ උන්ගේ මාංශේ නරක් නොවි පවත්වා ගන්නට ඕනෑ නිසාය මිනිස්යාගේ පැවැත්ම සඳහා මවා ඇති මේ ඕනෑම දෙයක් පරිහරණය කිරීමේ පොදු අයිතියක් මිනිසුන් සතුව තියනවාය ඒ නිසා ඒ ආහාරයට ගන්නවාසේම දෙවියන් සතුටු කරන්නටත් ඒ යොදාගත හැකි කියන අදහසින් ඒ අය සතෙක් ඝාතනය කළා කියලා ප්‍රාණඝාත අකුසල කර්මෙන් ඒ අයට ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ ඒ කවර අදහසක් ඇති කරගෙන තමන් ඒ කටයුත්ත කළත් මොන ආකල්පයෙන් තමන් ඒ කළත් ප්‍රාණඝාත චිත්තය ඇති වුණා නම් ඒ චේතනාවට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 හැබැයි යම් දවසක නීතිය පැනෙවුවා නම් ඒ නීතිය පනවපු දවසේ ඉඳලා ඒ තැනැත්තාට සිද්ධ වෙනවා ඒ නීතියට අනුකූලව කටයුතු කරන්න මම ඒක දැනගෙන හිටියේ නැහැ කියලා ඊට පස්සේ කිව්වට නිදහසට කාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් රටක යම් සමාජයක යම් ජන කොටසක ජීවත් වෙනවා නම් ඒ ජන කොටාශය විසින් සම්මත කරගෙන ඇති නීති රීති පිළිබඳව සැලකිලිමත් වෙලා කටයුතු කරන්නට අපට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ සංස්කෘතියට අනුව සංස්කෘතික වශයෙන් ඔවුනෝන්ගේ වෙනස්කම් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බෞද්ධයින් මල ගෙදරකදී සුදු කොඩි භාවිතා කරනවා. එතකොට කතෝලික වගේ ආගම්වල අය මල ගෙදරකදී කළු කොඩි භාවිතා කරනවා. එතකොට මේ ඔවුනෝන්ගේ සංස්කෘතිය අංග හාත්පසින්ම වෙනස්. එතකොට බෞද්ධයින් හැටියට කළු කොඩි පාවිච්චි කළොත් අපි ඒක වැරද්දක් හැටියට දකිනවා.